ධර්මානුශාසනාව හොඳයි මට අද මුල්ම දවස වුණා ඔයගොල්ලන්ට මේ මේ භාවනාවට බාධා කරනවා නැත්නම් මේ භාවනාවට හානි පමුණුවන බාධකයක් වන නීවරණ ගැන කතා කරන්න වෙනවා කෙටියෙන්. ඒ දැනගෙන ඉන්න ඕනේ මොකද නිවෙස්වලදී පවා මේ අද ඉගෙන ගත්ත ඒවා අධ්‍යයනයක් ඕල කරන්න ඕනේ ගමන සති වෙනකන් හැකියතෑම් වෙනවාම එතකොට මේ නීවරණ වල බලපෑම සිදු වෙන ආකාරය අපි අනුකිසි ආකාරයකට ඉගෙන ගන්න වෙනවා. දැන් ඉගෙන ගන්න වෙන්නේ නම් හැබැයි මට කියා දෙන්න වෙන්නේ ඔයගොල්ලන්ට මේ නීවරණ වල දැන් ඔයගොල්ලෝ කොච්චර නීවරණ වලින් වැඩ ගන්නවද කියලා දැනගන්න එක තමයි මේ ඉගෙන ගන්න. නැත්නම් දැන් නීවරණ නැහැ කියන එක නෙවෙයි නීවරණ වලින් වැඩ ගන්න ප්‍රමාණය ඉගෙන ගත්තොත් හරියි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නීවරණ කියලා. මේක අපි පැහැදිලි කරන්නේ කොහොමද? නිවන ආවරණය කරනවා. ඒ කියන්නේ නිවන් දැකීම වහන. විමුක්තිය වහන දෙයක් නීවරණ. දැන් සංසාරේ අපි ගිනින එක දැන් අපි නිවන වහනවා නම් ඉතුරු වෙන්නේ මොකද්ද? හැරෙන්නේ මොකද්ද? සංඥානේ ඇරෙනවා. තේරුණා නේද? නිවන වැටුණා කියන්නේ සංසාරේ විවෘත වුණා. එහෙම නේද? එහෙමනම් නීවරණ දැනට කරන්නේ මොකක්ද? දැන් මේ සංසාරයට උදව් වෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ මේ ඔය උක මේකම තේරුම් ගන්න නැතුව නීවරණ අහක් කරන්න යටපත් කරන්න යෑම බොරු වෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් ඉන්නේ නිවනේ නෙවෙයි නම් දැන් තියෙන්නේ මොනවද? ඔව් දැන් දැන් තියෙන නීවරණ කියලා ගන්න නැතුව නීවරණ යටපත් කරන්න යන්න බෑ. යන යන්නේක වැඩකුත් නැහැ. ඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ දැන් සංසාරේ නම් දැන් අපිට ප්‍රයෝජනවත් වෙලා තියෙන මොනවද? නීවරණ. තේරුණා නේද? ඔයගොල්ලන්ගේ එහෙනම් මේ ජීවිතය ලස්සන කරන්න හැම දෙයක්ම කරලා දුන්නේ නීවරණ. එමෙන්න පරමාවල යම්කිසි රාමුවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නීවරණ මේ ජීවිත ලක්ෂණ කරන්නේ කාම ලෝකයේ විතරයි කාම ලෝකයේ විතරයි ඒකට හේතුව දැන් අපි ඉන්නේ මොන ලෝකෙද එහෙනම් අපිට අනිවාර්යෙන් අපේ ජීවිතවල නීවරණ අත්‍යවශ්‍යයි නීවරණ නැතුව ඔයගොල්ලන්ට ජීවිතේ වැඩක් නැහැ. ඔයගොල්ලන්ට ජීවිතය ලස්සන වෙලා තියෙන, ජීවිතය වටිනා වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ ළඟ නීවරණ තියෙන නිසා. ඒ ඔයගොල්ලෝ දැනගෙන හරි නීවරණ යටපත් කරොත් මේ කාම ලෝකයට අකමැති වෙනවා. කාම ලෝකයට අකමැති වෙනවා. තේරුණාද? දැන් එහෙම අකමැත්තක් ඔයගොල්ලන්ට තියෙද මේ හොඳට ජීවත් වෙන්න ඕන දරුවන්ට යහපතක් වෙන්න ඕනේ රටට යහපතක් වෙන්න ඕනේ හොඳ ගියක් ලැබෙන්න ඕනේ ඔය ටික නේද තියෙන්නේ ඈ දැන් හොඳ සාසනයක් වී වෙන්න ඕන හොඳ බෞද්ධය ඇති වෙන්න ඕනේ හොඳ ධාර්මික අය ඇති වෙන්න ඕනේ මොනවද මේ කියන්නේ කාම ලෝකයේ ಗುಣ ටික එහෙම නේද අපේ දරුවෝ කීකරු වෙන්න ඕනේ, පරම්පරාව යන දිනු වෙන්න ඕනේ, ඒගොල්ලන්ට සල්ලි දෙන්න ඕනේ, ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ මේවා තමයි. ඈ? කාම ලෝකයේ ගුණ. තේරුණාද? එතකොට කාම ලෝකයේ ගුණ වලට කාම ලෝකයේ ලක්ෂණ කරන්නේ මේ නිවන. එහෙනම් ඔයගොල්ලන්ගේ ජීවිතේ ලක්ෂණ කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ලක්ෂණ ජීවිතය කරන්නේ නිවන. ඒක නිවනෝනේ වැඩදා ගන්න තාක්කල් බුදුහාමුදුරුවෝ කියන නිවන වහලා කියනවාම දැන් එහෙමනම් අපිට නිවර්ණ යටපත් කිරීම හෝ නිවන් දැකීම හෝ මාර්ගය යනවා නම් දැන් වැඩියෙන් කරන්න ඕන නිවන් දකින නිවර්ණ යටපත් කරන මාර්ගය බහුල ලෙස පුරුදු කරනවා නෙමෙයි ඔයගොල්ලෝ ඉගෙනගෙන පුරුදු කරන්න ඕනේ මෙච්චර කල් මේ නීවරණ වලින් වැඩ ගන්න එක නවත්තන එක. තේරුණාද? දැන් අපිට ඔය ඔන්නේ ගැටලුවේ තමයි අපි ඉන්නේ. අපි කවුරුත් කැමති බෞද්ධයෝ කියන නීවරණ යටපත් කරගන්න. නමුත් නීවරණ හඳුනාගෙන දැන් මේ නීවරණ වලින් බලහත්කාරයෙන් වැඩ ගන්න එක අපි අත්හරින්න කැමති නෑ. දැන් ඒ එහෙම බලාත්කාරයෙන් නීවරණ වලින් වැඩ ගන්න යන ගමන් අපි මිනිත්තුවක් දෙකක් තුනක් පැයක් දෙකක් තුනක් අවුරුද්දකට දවසක් සමානක් නීවරණ යටපත් කරන්නත් මහන්සි ගන්නවා. එතකොට ඒගොල්ලන්ට නීවරණම hina වෙනවා ඕගොල්ලෝ. මේ වගේ මොහොත જાතියක්. මගේ උදේ ඉඳලා වැඩ ගන්නවා. දවස් 20 වැඩ ගන්නවා. මේ විදිහම මම එපා කියනවා. ඒ වුණොම එකක් තමයි අපි මේ නීවරණ වලට කරන්නේ. ඒකෝට එහෙම නීවරණ යටපත් වෙන්නේ නැහැ. ඉස්සෙල් ඔයගොල්ලෝ නීවරණ යටපත් වුණාම ලකෂ්ඨමන්නේ නීවරණ කියන්නේ මොනවද කියලා හඳුනා ගැනීමයි වැදගත්. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ මේවා හඳුනා ගැනීමයි වැදගත්. මේවා හරියට හඳුනාගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට ඕනේ දේවල් නීවරණ වලට ඔයගොල්ලෝ නම් නාම දීලා නීවරණ රකින්න. තේරුණා නේද? තමන් විසින් නම් ගුණාව දීලා නීවරණ රකින්නවා. එතකොට භාවනාවෙන් කරන්න යන්නේ නීවරණ යටපත් කරන්න. එතකොට දෙපැත්තකින් වැඩ දෙකක් කරනවා. එක පැත්තකින් නීවරණ නම් ගුණාව දීලා රකින්න යනවා. අනිත් පැත්තෙන් මොකද්ද? භාවනා කරන්න ගිහිල්ලා යටපත් කරන්න යනවා. කවුද දිනන්නේ? යටපත් වෙන එකද දිනන්නේ නම් ගුණාව දෙන එකද දිනන්නේ? ඔව් අපි නම් වුණාම නීවරණට දීලා එදා ඉඳලා සංසාරයේ කරපු පැත්තට ජය ලැබෙනවා. නියත කාර්යයක් අපිට ලැබෙනවා නීවරණ යටපත් කරනවා. දැන් ඒක නිසා මේ මෙතන තියෙන රහස භාවනා කරන්න ඉගෙන ගත්තට මදි නීවරණ වල හැටි ඉගෙන ගන්න. නීවරණ කියන්නේ අපි දන්නේ නීවරණ නම් කරන ලකුණු ගන්න විතරයි. තේරුණා නේද? ඒක ලකුණු අරගෙන විභාගෙත් පාස් වෙලා ඇති. නමුත් ඕකෙන් එන කිසි දෙයක් නෑ බුදුහාමුදුරන්ට වෙන්නේ නෑ සමාජයට වෙන්නේ නෑ මොකවත් කාටවත් මොකව වෙන්නේ හැබැයි මේ උත්තරේ ලියන්න නීවරණය දාගත්තා කියන එකක් අපි දන්නවා. ඔන්න ඕක තමයි තියෙන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට දැන් මම අහනවා නීවරණ නම් කරන්න කියලා. ඔයගොල්ලෝ උත්තර දෙනවා. ඔය දෙන උත්තරය ඇතුලේ නීවරණ තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නේ. මෙන්න මෙහෙම අමාරුම තමයි මේ නීවරණ අපි දාන්නේ. තේරුණා නේද? ඒතකොට නීවරණ මෙච්චර කපටි මෙච්චර සූක්ෂමයි මෙන්න එහෙම දෙයක් මේ කාම ලෝකයේ හැදිලම තියෙන නීවරණේ ඉන්න. දැන් මම එකින් ආද දවස් ටිකක් මතක් කරලා දෙනවා ඔයගොල්ලන්ට මේ නීවරණ වලින් මොන විදිහේ දෙයක්ද අපිට දැනට කෙරෙන්නේ. මේ භාවනාවේදී අපි මේ නීවරණ යෙදෙන තැන හඳුනගන්නේ කොහොමද කියලා. ඉතල මේ නීවරණ පහ නම් කරගනිමු. ඒ පහ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේකනේ නීවරණ පහ. දැන් කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන නීවරණය වන්න දැන් ඔයගොල්ලෝගේ සම්මුඛාම දීප්තන් තියෙනවා. බුදුහාමුදුරේ එහෙම සම්මුඛාම කියලා නෑ මේ කාමච්ඡන්දය. දැන් ඔයගොල්ලෝ මේ කාම ලෝකයේ තියෙන ඕනම දෙයක්. දැන් මේ කාම ලෝකයේ මනුෂ්‍ය ලෝකය කාම ලෝකයක්. අපි ඉන්නේ කාම ලෝකේ. අපිට මේ මනුෂ්‍ය ලෝකයේ විවිධ දේවල් තියෙනවා. මේ විවිධ දේවල් වල යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයකට කැමැත්තක් තියද ඒක කාමච්ඡන්දය. තේරුණාද? දැන් මේ ලෝකේ යම් කිසි මේ කාම ලෝකයේනේ අපි ඉන්නේ. මේ කාම ලෝකයේ මොනකට හරි දෙයකට ඔයගොල්ලන්ගේ කැමැත්තක් තියෙද ඒක කාමච්ඡන්දය. දැන් ඔයගොල්ලෝ මේ මේ කාම ලෝකයේ තියෙන මොන හරි දෙයකට අකමැත්තක් තියෙද ඒක ව්‍යාපාරය. දැන් දැන් ඕක ඔච්චර බෞද්ධ වුණා ඔහොම වෙන්න හොඳ නෑ කියලා පොඩ්ඩක් අපි ඔක සංශෝධනය කරගන්නවා. බුද්ධ ධර්ම. බුදුහාමුදුරු දේශනා කරලා නෑ. බුද්ධ ධර්ම අපි හදාගන්නේ කන්නේ. අපි සංශෝධනය කරනවා කොහොමද? කාමච්ඡන්දේ මෙන්න මේ ටිකට කැමැත්ත කාමච්ඡන්දේ නෙමෙයි. මේවට විතරයි මේවට විතරක් කැමති එක කාමච්ඡන්දය. එතකොට මේකට අකමැති වෙච්ච එක ව්‍යාපාදය නෙමෙයි. මෙහෙම තම තමන්ගේ පංගු බේරු කල්ලි වාද අපි ඇති කරනවා. බුදුහාමුදුර ඇති කරේ නැහැ. තේරුණා නේද? කාම ලෝකයේ තියෙන ඕනම දෙයකට ඔයගොල්ලන්ගේ කැමැත්තක් තියෙන එක කාමච්ඡන්දය. සාමනෝක දැන් මේ බුදු පිළිමයට ඔයගොල්ලෝ මේ මේ බුදු පිළිමය පිළිම වහන්සේ සාමලෝකයේ තියෙන වස්තුවක් නැද්ද? දැන් මෙතන මේ තියෙන බුදු පිළිම වහන්සේ ඕකට අකමැත්තක් ඇති වුණොත් මොකද ඇති වෙන්නේ? ඈ? එයා කැමැත්තක් ඇති වුණොත් ආන්නේ එක තමයි දැනෙන්නේ. දැන් මෙතන මෙතන ඔයගොල්ලන්ට භාවනා කියලා දෙනවා මේ බෞද්ධයෙක් විදියට. මේ මේ මේ උදම තිබ්බොත් හනුමන්තගේ රූපයක් මොකද වෙන්නේ ඔයගොල්ලෝ? කැමතිද නැද්ද? කැමති නෑ. එහෙනම් ඔයගොල්ලන්ට මේ හනුමන්තගේ රූපේ ව්‍යාපාදය ඇති කරනවා. තේරුණානේ? ඒ ඔයගොල්ලන්ට මේ ලෝකයේ තියෙන ඕනම වස්තුවක මේ කාම ලෝකයේ වස්තු වල හැටි බුදුහාමුදුරුවෝ ගන්නවා විචක කාමච්ඡන්දය ඇති කරනවා විචක ව්‍යාපාදය ඇති කරනවා. ඒ කියන්නේ ඕනම කුඩා හෝ ලොකු ඕනම දෙයක් ගත්තම මේ කාම ලෝකයේ තියෙනවා නම් ඒකේ හැටි තමයි විතක අපිට ඒක හොඳයි විතක හොඳ නැහැ. හොඳ නැති හැමතේ තනදීම ව්‍යාපාදයේ ඇතිවෙලා හොඳ වෙන හැමදේ කණේ හැම තැනකදීම කාමච්ඡන්දය. දැන් සමාධි ශික්ෂාවේදී ඔන්නේ මට්ටමේ කාමච්ඡන්දය ව්‍යාපාදය ඉගෙන ගන්න ඕනේ. නැත්නම් සීල මට්ටමේදී ඔයගොල්ලෝ දැනගෙන ඉන්න කාමච්ඡන්දය ව්‍යාපාදය මේකට හරියන්නේ නැහැ. භාවනාවට ගැලපෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් මේ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහටම කාමච්ඡන්දය මොකක්ද කියන එක. දැන් අර සීල මට්ටමේදී අපි ඉගෙන ගන්න සමහර විට අපේ නිකාය වෙන්න පුළුවන් ආගම වෙන්න පුළුවන් කුලය වෙන්න පුළුවන් පාපය වෙන්න පුළුවන් හදපු කාමච්ඡන්දය තේරුණා නේද හදපු ව්‍යාපාදයයි දැන් මෙතනින් එහාට යන්න බෑ ඒ හදපු එකේ ඉඳලා බුදුහාමුදුරුවෝ පෙන්නපු එකේ ඉඳලා යන්න දැන් ඔයගොල්ලන්ට මේ ලෝකේ වැලි කැටයක් විතක කාමච්ඡන්දය ඇති කරනවා විතක ව්‍යාපාදය ඇති කරනවා කොහොමද ඒක වෙන්නේ වැලි කැටේ කියන්නේ මේ කාම ලෝකයේ තියෙන මහාම වැඩක් නැති දෙයක්. දැන් ඒගොල්ලෝ ගයක් ගොඩක් හදන්න යනවා නම් ගෙදර අලුත් වැඩියාවක් කරන්න යනවා නම් කොයි තරම් වැඩි ගේනවා, වැඩි හොයනවා. සල්ලි දීලා හරි වැඩි ගෙනාවොත් කොච්චර පරිස්සම් කරනවද? ඒක කොච්චර හොඳ දෙයක්ද? එහෙම නේද හිතන්නේ. සල්ලි දීලා ගේ හදන්න වැඩි ගේන ටික ඔයගොල්ලෝ මොනවට මේ පාඩු ඉදි කරලා දානවද? ඒ කාටවත් ගෙනියන්න දෙනවද? ඒ වැලිය වලට කොච්චර කැමතිද ඔයගොල්ලෝ? ඒක කැමති වෙන්නේ. එතකොට කාමච්ඡන්දය අපි ළඟ තියෙන නිසා. දැන් එහෙම ගියේ වැලි ගෙනාලා ඒ හදලා හොඳට කයින් අල්ලලා හොඳ ලස්සන ගයක් නිර්මාණය කරාට පස්සේ ගේ ඇතුලේ වැලි ගැට තිබුණොත් මොකද වෙන්නට වෙන්නේ? ඈ? කැමතිද එහෙම කියන්නේ? ගේ ඇතුලේ වැලි තියෙනවට කැමතිද? නෑ. දැන් බලන්න එක වෙලාවක් වැලි වලට කැමති එක වෙලාවක අකමැති. කවුද මේ වැලි හින්දා වෙච්ච එකක් නෙවෙයි මේක. වැලි කැටේ හැමෝම වැලි කැටේමයි. ඒක මේ ලෝකයේ තියෙන වස්තුවක්. ඔයගොල්ලන්ගේ මනසේ තියෙන කාමච්ඡන්දේ විතක එක කැමැත්ත ඇති කරා විතකදී අකමැත්ත ඇති කරා. ওই දෙක තමයි කාමච්ඡන්දේ ව්‍යාපාර. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේ ওই කියන ඕනම සුන්දර වස්තුවකට වෙන්නේ ඔච්චරම තමයි. ඒගොල්ලන්ගේ දූ දරුවෝ ලබාගත්තා විචක කැමැති විචක තමයි. ඒ කියන්නේ කාමච්ඡන්දය ඇති කරනවා යව ව්‍යාපාරිය ඇති කරනවා. ඒගොල්ලෝ ලක්ෂණට හදන ගේ කියන්නේ බලන්න කාර්ක වාහන ලක්ෂණට හදපු ගේ සල්ලනකොට මොකද වෙන්නේ? කැමති නෑ. ඒක හින්දා පාට ගාන එක එක ඒවා කරන්නේ. වෙනස් කරන්නේ මොකද? ව්‍යාපාදයේ තියෙනවා දැනගෙන දකින්නකොට ගියේ නෑ. ඒ යාළුවාගේ ඊට වැඩිය ලක්ෂණයි, අරයාගේ ඊට වැඩිය ලක්ෂණයි මේක වහා වැඩක් නැති එකක් කියන එක මොකද්ද මේ? ව්‍යාපාර. ඒකට ගත්තේ වාහනේ අලුත් වාහනයක් ගන්නවා කාලයක් යනකොට මොකද වෙන්නේ? මුලින් නම් කාමච්ඡන්දේ දෙවෙනකොට ව්‍යාපාර. ඒ කියන්නේ ගහක් කොළක් මලක් මල් පැලයක් ඕනම දෙයක මේ ලෝකයේ තියෙන ඕනම දෙයක වලන්ට මනස දෙපැත්තකට වෙන් කර හැකියි. එකක් හොඳයි කියේ කියන එක නරකයි කිය. ඔය දෙක එතකොට කාමච්ඡන්දයයි පෙරපා. ඒකවත් දෛනිකව අපි කොයිතරම් දේවල් වලට කාමච්ඡන්දයෙන් වැඩ ගන්නවා. එහෙම වැඩ ගන්න මේ මේ විනාඩි 10ක් මේක යටපත්තරන්න මහන්සි වෙනව බොරුව. එතකොට කාමච්ඡන්දයම හිතනවා මේක අලි බොරුවක්. මෙයාට මගේ හැමදාම වැඩ ගන්න. එකේදී මොකටද මම මේ යටපත් ඒ තේරුම නැහැ දැන්. ඒක කරලා ඒ භාවනාවෙන් නැගිටින්නේ මාය කාමච්ඡන්දයක් පදාන. තේරුණානේ දැන් ඔයගොල්ලෝ කොහොමද දැන් මේ වැඩසටහන ඉවර වෙනකොට යන්නේ කොහොමද? යන්න මතක් වෙන්නේ ගෙදර තියෙන වැඩ ටිකක් කරන්නේ. ඒක කැමැති වැඩ තියෙනවා අකමැති වැඩ තියෙනවා. තේරුණානේ? ඒතකොට කැමැති වැඩ තුල තියෙන මොකද්ද කාමච්ඡන්දය? අකමැති වැඩ වල තියෙන්නේ ව්‍යාපාර. එතකොට ඔය දෙක නැත්නම් එහෙනම් අපිට මේ ජීවියක් නැහැ. මේ ප්‍රාත්මක් නැහැ, සංසාරයක් නැහැ. සංසාරේ හදවෙන්නේ එහෙනම් ඔය කියන නීවරණයි. දැන් බලන්න කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන නීවරණ දෙක ඉදිරියට කරපුවා දෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට දැන් තියෙනවා තව නීවරණය නීතිමත්. මේක නීවරණ. දැන් නීවරණ කියන්නේ මොකද? මේක නීවරණක් තමයි. හැබැයි කාම ලෝකේ වහන්නේ නැහැ. කාම ලෝකයට මේ නිදි මත වැදගත් දෙයක්. ඒගොල්ලන්ට ඉන්නේ යාමෙන් හුඟක් මේ ලෝකයේ තියෙන වැරදි දේවල් අමතක වෙලා මේ කය පිරිසිදු වෙලා මේ කියවෙන. ආයෙ හිත ඉඳලා දුවන්න පුළුවන් වෙන්නේ අතරය නිදාගත්තොත් තමයි නේද? දවස් දෙකක් නිදි කරන්නේ. කාමච්ඡන්දය ඇති කරගන්න මැෂින් එක අප්‍රිය වෙනවා. ව්‍යාපාරයේ ඇති කරන මැෂින් එක අක්තියන. නිදාගත්තට නැත්නම් එහෙම වෙනව නේද? එහෙනම් අපි හැමදාම නිදාගන්න. හැබැයි බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ නිදිමත කියන කාමච්ඡන්දේ ව්‍යාපාරයේ එක්ක තියෙන නීවරණයක් හින්දා මේ නීවරණය අපිට බලපානවා මෙතෙන්දී යමෙක් කාමච්ඡන්දේ ව්‍යාපාරයේ යටපත් කරගත්තොත් මේ නිදිමතට හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ හුඟක් දෙනේ නිදිමත නිින්ද ගිහිල්ලා නැහැ. බොහොම කලාතුරකින් එක්කෙනෙන් දෙන්නේ නිදි අරගෙන ඇති. නිින්ද ගිහිල්ලා ඇති. හැබැයි ඔයගොල්ලන්ට මෙහෙම රහසක් ඔයගොල්ලෝ දැනගන්න නැතුව ඇති. මේ නිදිමතට වැඩ කරන්න පුළුවන් වෙන්නේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි නැතුණු විතරයි. මේක වැදගත් සාක්ෂියක්. ඔයගොල්ලන්ට නිින්ද යන්නේ කාමච්ඡන්දේ තිබුණ ව්‍යාපාදයට තැනක් නෑ. ඒ කියන්නේ කැමැත්ත තියෙනකොට තරහව නෑ. දැන් යමකට කැමැත්ත කියන එක නැති වුණොත් විතරයි තරහවකට ඉඩ තියෙන්නේ. කැමැත්ත හා අකමැත්ත කියන දෙකම නැති වුණොත් විතරයි නිදිමතට ඉඩ තියෙන්නේ. ඔයගොල්ලන් නිින්ද යන්නේ ඔය ඔය කියන කැමැත්ත අකමැත්ත නැතිවීමෙන් කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවා. ඔයගොල්ලෝ ඇහැරලා ඉන්න එහෙනම් කැමැත්ත අකමැත්ත පිළිීමෙන් කියලා විශ්වාස කරනවා. එහෙනම් නිවර්ණ දෙකෙන් නේද අපි ආරම්භයි. දැන් ඔයගොල්ලෝ මේක ඔප්පු කරගන්න පුළුවන් බොහොම සරල විදියකින් කැමැත්තක් තියෙනවා නම් ඔයගොල්ලන්ට එහෙනම් කාමච්ඡන්දේ තියෙනවා නම් නිදිමත අඩුයි ඔයගොල්ලෝ. ඉන්ද්‍රිය අනගතිය නෑ. ව්‍යාපාදයේ තියෙනවා නම් ඉන්ද්‍රිය අනගතිය ව්‍යාපාදයයි කාමච්ඡන්දය කියන දෙකම නැත්නම් විතරයි ඉන්දියාවේ මේ. ඒක අත්දැක ගන්න පුළුවන් මේවල් වලදී අධ්‍යක්ීමෙන් දන්නවා ඊතර මගුන්ියක් තියෙනවා. ඔයගොල්ලෝ කාර්නිවල් එකක් බලන්න ගිහිල්ලා ඉන්නවා. මහරෑ හරි සාප්තු සවාරියක ඉන්නවා නම් ඒ සාප්තු සවාරිය හරි කාර්නිවල් එකේ හරි මගුන් ගෙදර හරි ඉන්න කෙනෙක් ඉන්නවා. මොකද හේතුව? කාමච්ඡන්දේ වැඩි තැන දෙන්නේ නිවසනේ. එතකොට දැන් කාමච්ඡන්දේ නැතුව ඔය කියන ස්ථාන තියෙන්න බෑ. එයා හිතා පිටාගෙන ඉන්නේ හැමනේ මල්ලකට කාමච්ඡන්දේ නෑ කියලා. නමුත් නැත්ද කීයද කියලා හොයාගන්න වෙන්නේ එහෙම තමයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලන් නිින්ද යන්නේ කාමච්ඡන්දයක් නැති වෙන්න ඕන ව්‍යාපාදයක් නැති වෙන්න. එතකොට ඔයගොල්ලෝ වැඩියෙන් ඇහැරලා ඉන්නේ මේ වගේ කාණිවල වලදී මොනවා හරි Taman කැමති දේවල්, අර පේන දේවල්, ඇහෙන දේවල් තිබුණ කරගෙන ඉන්නේ ඇහැරලා ඉන්න පුළුවන්. එතකොට කාමච්ඡන්දේට අදාළ අරමුණු කියලා තාක්කල් ඔයගොල්ලන්ට නිදිමත එන්නේ නැහැ. ඒව නැති වුණොත් හැබැයි ව්‍යාපාදයට තියෙන අරමුණු කියනකම් ඒත් නැහැ නේද? එහෙම වෙන්නේ කොහොමද? ඒක ඇත්තද? ඈ? ඔව් නෑ ඔයගොල්ලන්ට බලන්න ඔයගොල්ලන්ම දරුවෙක් කරන්න වෙනවා. එදාට නින් යනකොට බලන්න ඉක්මනට. ඒතකොට ව්‍යාපාදේ කියන අරමුණ වඩනවා. නෝන නෝන එක තරම් රණ්ඩු වෙනවා. මහත් එක්ක රණ්ඩු වෙච්ච දවසක නිින්ද යනවද බලන්න වෙනදාට වගේ ඉක්මනින්. අත්දැකීමෙන් ඔයගොල්ලෝ දන්නේ මොකක්ද? නිින්ද යනවද නැද්ද? ආ එහෙනම් ව්‍යාපාදයේ තියෙනවා ව්‍යාපාදයේ වැටුණොත් නිින්ද යන්නේ නැහැ. ඔක ඇත්තක් වෙන්න ඕනේ. නැත්නම් බලන්න මේ ඊට පස්සේ නිින්ද යන අඩුවෙන් නිින්ද යනකොට මොකද්ද පිටිපස්සේ තිබුණේ කියලා. එක්ක කාමච්ඡන්දේ නැත්නම් ව්‍යාපාදේ ඔය දෙක නැත්නම් නින්දිය. නිදිමතට දැනක් නැහැ. ඔය දෙක තියෙනවා. දැන් එහෙමනම් භාවනා කරනකොට ඉක්මනින් නින්දියන්නේ ඇයි කියලා හිතනවා. මොකද ඔව් භාවනා ආරමුණේ කාමච්ඡන්දයක් ඉක්මනින් යටපත් කරනවා. ව්‍යාපාදය යටපත් කරනවා. ඉතුරු වෙන්නේ වෙනදා සංඛාය පුරුද්ද වල නිදිට ගන්නවා. වෙනදට නම් මම හැමදාම මේ නෝන මහත්තයා කරේ මේ වැඩේ නිඳ දිලා ගන්නයි. එමෙන්නේ අවුරුදු ගණන් නෙවෙයි කල්ප ගණන් වල කරලා තියෙන ඔය ටිකම. කාමච්ඡන්දේ නැති තැනදී මොකද්ද වෙලා තියෙන්නේ අපිට ඉබේම ව්‍යාපාදයේ කාමච්ඡන්දේ නැති තැනදී වෙලා තියෙන්නේ නිඳ කියන්නේ. ඉතින් දැන් මොනවද භාවනා කරපුවා නෝන මහත්තයා කාමච්ඡන්දේ යටපත් වුණා ව්‍යාපාදයේ යටපත් වුණා නිදා ගන්න එක අර්මයක් නෙවෙයි. තේරුණා නේද? දැන් ඒක හින්දා මේ වැඩියෙන් භාවනා කරන්න ගියා නිින්දය. ඒක ඉස්සෙල්ල දැනගන්න. හැබැයි නිින්ද භාවනාවක් නෙමෙයි. ඒතකොට ඒ නිින්ද හැබැයි භාවනාවේ මුල් අදියරක් ඔයගොල්ලෝ වාර්තකය කියන එකට සලකුණා. තේරුණාද? මොකද්ද සලකුණ? ඒ කරපු භාවනා ක්‍රමය එන ඔයගොල්ලන්ගේ කාමච්ඡන්දය ව්‍යාපාදය යටපත් කරන්න පුළුවන් භාවනා ක්‍රමයක්. තේරුණා නේද? එතකොට සාර්ථක භාවනාව ඔයගොල්ලෝ කියන්නේ කොහොමද? අනේ මේ භාවනාව නම් මට කරන්න බෑ නේ ඉන්දියාව. ඒක එතකොට හරි ප්‍රියමනාපද? නෑ, එයා භාවනාව ගැන දන්නේ නෑ. හරිනම් ඉන්න අනේක භාවනාවේ හොඳ දෙයක්. හැබැයි උදාහරණ කරන්න පුළුවන් භාවනාවක් නෑ. දැන් තියෙන්නේ අපිට කාමච්ඡන්දය ව්‍යාපාදයට පච්චර ගන්න එක නෙමෙයි, ඊළ මිද්දය යටපත් කරන්නේ. දැන් එහෙමනම් ඒ තත්ත්වයට භාවනාව ගත්තා කියන්නේ අපි මේ මුල් නිකම්ම හිතියට වැඩිය භාවනාවේ ජීවුන. දැන් ඔයගොල්ලෝ නිදිමත භාවනාවෙන් කඩාගන්න භාවනාවට අවහිරයක් වෙන හින්දා නිදිමත නැති කරගන්න තමයි ඉඳගෙන භාවනා කරනකොට නිදිමත එනවනම් සක්මන් කරන්නේ. තේරුණාද? නිදිමත එනකොට අස්වහගෙන නිදිමත එනවනම් ඇස් කරලා බලන්න. ඒතොර නිදිමත අඩු වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය පාඩම් කරනකොට නිදිමත අහක් කරන්න ක්‍රමවේද ටිකක් අපි ඔය දරුවන්ට පවා කියා දෙන්නේ. ඉගෙන ගන්න කාලෙත් කරන්නේ. ආන්නේ ටික තමයි මෙතෙන්දී ක්‍රියාත්මක කරන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ නිදිමත හුඟක් වැඩි නම් සක්මන් කරනවා. දැන් සක්මන් කරපුවාම නිදිමත කරනවා. හැබැයි නිදිමත අඩු කරගත්තොත් කවුරුහරි එතකොට නීවරණ තුනක් යටපත් වෙනවා භාවනාව. තව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ දෙක මොනවද? දැන් එන්නේ නීවරණ දෙකෙන් බේරෙන්න ඕගොල්ලන්ට බෑ. ඔයගොල්ලෝ ওই භාවනාවලදී රැවටෙන්නේ අහු වෙන්නේ ආ ඔයගොල්ලන්ගේ නීවරණ වහගන්න. මේ ධර්මයේ වහගන්නේ කාමච්ඡන්දේන ව්‍යාපාදේන නෙවෙයි. ඔයගොල්ලෝ තමගේ මේ ධර්ම මාර්ගේ වහගන්නේ උද්දච්ච කුක්කුච්චේනෝ විචිකිච්ඡා. ඒකට හේතුව තමයි මේ නීවරණ දෙක අපිට හඳුනා ගන්න අපහසුයි. දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ මේ කාම ලෝකයේ ඉන්නවා දැන් මුලින් බණ අහනවා නමුත් ඔයගොල්ලන්ට කාමච්ඡන්ද නීවරණය දැන් යටපත් වෙලා. ගොඩක් අයට කාමච්ඡන්ද කියන නීවරණේ මේ වෙලාවේ ක්‍රියාත්මක නැහැ මනස්වල. ව්‍යාපාදී කියන නීවරණේ මනස්වල ක්‍රියාත්මක නැහැ. රාජ්‍යයෙන් ඇහැරලා ඉන්න හින්දා තීන විද්‍ය කියන නීවරණය දැන් මනස්වල ක්‍රියාත්මක නැහැ. නමුත් ඒකටත් හරියන්න ඔයගොල්ලෝගේ තියෙන උද්දච්ච කුක්කුච්චයයි විසිකිච්ඡාවයි කියන නීවරණ දෙක. ඕකෙන් බේරිච්ච කවුරුවක් මෙතන නැහැ. තේරුණාද? මේ මොහොතේ මේ දෙකට අහු වෙච්ච නැති කවුරුවත් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් බලන්න උද්දච්ච කුක්කුච්චය කියන්නේ නොසන්සුන් භාවය. දැන් ඔයගොල්ලන් නැත්නම් මේ ධර්මය කියන්නේ මොකක්ද කියලා හෙවීමේ නොසන්සුන් භාවය. ආන නීවරණය වගේ. මේ කියන කතාව ඇත්තද? මේක හොයන්න ඕන නේද? මම ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න ඕනේ නේද? මම නිවන් දකින්න ඕනේ නේද ඉක්මනින්. මේ ඔක්කොම හදන්නේ කවුද? උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡයයි. එතකොට කාම ලෝකයේ නව නිෂ්පාදනය ඇති වෙන්නේ මෙන්න මේක තුලයි. මේ නීවරණ දෙක තුලයි. මොනවද නීවරණ දෙක? උද්දච්ච කුක්කුච්චයයි විචිකිච්ඡයයි. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න ගිහින් හුස්ම යන අවධානයෙන් ඉන්නකොට කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, නිදිමතක් නැහැ. නමුත් මම මේ කරන විදිය හරිද කියලා හිතුව හැටි මොන නීවරණයට අහුවේ. විචිකිච්ඡාවට හෝ දච්ච කුක්කුච්චය. තේරුණානේ? එහෙම හින්දා මෙතෙන්දී නිශ්චල වෙලා ඉන්න එක චංචල කරන්න යන්න එපා. මෙහෙම ක්‍රමයක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය විදියට හිටියා මොන විදියට හිටියා ඔයගොල්ලෝ විසින් පරිේෂණ කරන්න ගියොත් මේක ඇතුලේ ඔයගොල්ලෝ මේ නීවරණ දෙකට යට වෙනවා. දැන් ලෝකයේ තියෙන්නේ මෙන්න මෙහෙම දැන් බලන්න නිදිමත මැද තියෙනවා මේ මේ නීවරණ පහෙන් මම අලුත් දෙයක් පෙන්වන්නම් ඔයගොල්ලන්ට මැදින් තියෙනවා නිදිම නිදිමත මුලින්ම තියෙන නීවරණ දෙක මොනවද කාමච්ඡන්දේ ව්‍යාපාදේ අගින් තියෙන්නේ ආ දැන් ඔයගොල්ලෝ අහනවා මේ ලෝකය ගැන කියනකොට හැම වෙලේම කතා කරනවා නොයෙක් පොත්පත් වල කියනවා දේශකයෝ කියනවා මේ ලෝකයේ රඳාපවතින ඉල්ලුම කැපෙන්න මතයි එහෙම අහලා තියෙනවද? ඉල්ලන දේ සැපෙමක් විදිහට ලැබෙනවා. දැන් ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ ඔයගොල්ලන් නම් මේ ලංකාවේ විතර නෙමෙයි මේ ලෝකෙ විතර නෙමෙයි මේ කාම ලෝකයේම මනුස්ස තිරිසන් දේව මේ කියන ලෝකෙ මේ ලෝක ඔක්කොගෙම පැවැත්ම සිදු වෙන්නේ ඉල්ලුම සැපයුම මේක ඉල්ලුම් කරුණක තමයි කාමච්ඡන්දයයි ව්‍යාපාදයි. සැපයුම් කරු කියන්නේ තව උද්දච්ච කුක්කුච්චයයි පිටිවිස්සා. දැන් අපි දිනුනා කියන්නේ මේ ලෝකේ දැන් දිනුනේ කියන එකේ තේරුම තමයි අපි දිනුනලා කියන්නේ විචිකිච්ඡාවෙන් උද්දච්ච කුක්කුච්චයෙන් වැඩගෙනවා. ඒගොල්ලෝ අලුත් පරිශ්‍රණියෝ කියන්නේ අලුත් දේවල් හොයාගන්නවා කියන්නේ මේ නීවරණ දෙකකින් වැඩ ගන්නයි. ඒ හොයාගත්ත දේ ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඔයගොල්ලෝ කාමච්ඡන්දයෙන් හෝ ව්‍යාපාදයෙන් වැඩ ගන්නවා. දැන් බුදුහාමුදුරේ කාලේ කොහොම ඒවන්නේ? ඔච්චර බුදුහාමුදුරන් කියන්නේ මිනිස්සු දියුණු නෑ. අපි තරම් දියුණු නෑ. මොකද ඒ දියුණු නෑ කියලා බුදුහාමුදුරන් කිව්ච්ච වාදය. මොනවෙන්ද දියුණු නැත්තේ? දැන් අපි නම් කියන්නේ මේ කාලේ අනේ අද බුදුහාමුදුර පහළ වුණා නම් මේ එක තැන කියන ධර්ම දේශනා ලෝකේ හැම තැනටම හෙන්න ගියේ දේශනා කරේ. ඈ එදා ඉතින් අර පස් දෙනෙකුට දේශනා කරපුවා එළියට හැන්නේත් නෑ කාටවත් ඇහෙන්නේ නැති හින්දා යන්තම් මේ මේ අර බ්‍රහ්මයට යකාව කියලා අපි යන්තම් රත්න දාගෙන තියෙනවා ඒ කවුරුත් නැන්නම් කවුරු හරි එනකොට නම් හොඳයි නේද නමුත් දැන් අද එහෙම වුණොත් මොකද වෙන්නේ දැන් අද බුදුහාමුදුරුවෝ කහන්නේ සෙනඟෝ දෙන්න පුළුවන් ලෝකේ හැමතැනම. නමුත් අපි බුදුදහමේ ඉගෙනගෙන තියනවා නේද? බුදු කෙනෙක් උපදින්න කාලය, දීපය, දේශය, කුලය, මව කියලා පස්මහා බැලුම් බැලුවා. දැන් මේ කාලයක් බැලුවා. ඒ බුදු බුදු කෙනෙකුට තේරෙන කාලයක් නෙමෙයි මේ කාලේ මේ ධර්මය බුදු කෙනෙක් පහළ වෙන්න බුදු කාලයක් නෙමෙයි. හැබැයි එදා මේට අවුරුදු 2600කට පෙර බුදු කෙනෙක් පහළ වෙන්න හොඳ කාලයක්. එතකොට අපේ තීරණය නෙවෙයි මේකට වැදගත් වෙන්නේ බෝධිසත්වවරයාගේ තීරණය. ඒ දෙකේ වෙනස දැන් ඔයගොල්ලන්ට හිතා ගන්න. එදා හිටියේ මිනිස්සුන්ගේ අද ඉන්න අපේ වෙනස මොකක්ද? ඈ? නීවරණ කියන එක වැඩි අඩු වෙන්නේ නැහැ. හැම සත්‍යයකට නීවරණ දැන් මෙතන 10ක් ඉන්නවා 100ක් ඉන්නවනේ මේ සිය දෙනාගේම නීවරණ කියන එක එකම ධර්මතාවය. හරි. නීවරණ වලින් වැඩ ගන්නව වැඩි වීමයි අපේ තියෙන්නේ. තේරුණානේ? දැන් ඒ කාලේ තරම් ඒ කාලේ සත්‍යයගේ නිවන් වලින් වැඩගත් ප්‍රමාණයයි අද සත්‍යය අද අපි නිවන් වලින් වැඩගත් ප්‍රමාණයයි වැඩි. ඒකයි අපි දිනුවා කියන්නේ. නවීන විද්‍යාවේ දිනුවා කියන්නේ ඒකයි. එහෙනම් මේ විදිහට විද්‍යාවේ දිනුවා නිවන් වල එනවා කියලා ඇත්තට මේ කිව්වා මමත් මේ විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් තමයි ඉන්නේ. නමුත් ධර්මානුකූලව කියන්න තියෙන්නේ ඒක තමයි. ඒතර විද්‍යාව කියන්නේ මේ නීවරණ වලින් ඇති වෙන ඵලයක්. මේ කාම ලෝකයේ හැම එකම නීවරණ වල ඵලයි. දැන් නීවරණ නිසා මේ නීවරණ වලින් ඔයගොල්ලන්ට පේන්නේ නැති ඔයගොල්ලෝ දන්නේ කියන කාමච්ඡන්දේ ව්‍යාපාදයේ පාදයට වැඩිය 21 වෙනි දේවතේ අපිට බලපාන නීවරණ දෙක තමයි උද්දච්ච කුච්චයයි විචිකිච්ඡාව. ඔයගොල්ලන්ට භාවනායේදී වැඩියෙන් හානිගෙන දෙන්නේ ඔන්නේ අවසාන නීවරණ දෙකේ. මේ නීවරණ දෙක පරේක්ෂණාත්මකයි. ඔයගොල්ලෝ භාවනා කරන්න විවිධ දේවල් හොයන්නේ. මම මෙහෙම කරවත් හරිද? මේක මගේ හරි ක්‍රමයක්ද? මට මෙන්න එහෙම දැනෙනවා. මොකක්ද ඒ? ඔය ඔක්කොම ටිකේ නීවරණ දෙකේ ප්‍රතිඵලය. ඒකයි පරිේෂණ මට්ටමේ නීවරණ දෙකක් කියන්නේ නොසන්සුන් භාවයයි විචිකිච්ඡාව. මේ පරිේෂණ වල ප්‍රතිඵල විදිහට තමයි ඔයගොල්ලන්ට නවීන විද්‍යාවේ මේ වෛද්‍ය පහසුකම් ඔක්කොම ලැබිලා තියෙන්නේ. එහෙනම් නීවරණ වලින් තමයි මේ පරිේෂණය දී කරන්නේ. ඒක ඇත්තද කියලා බැලියේ. නීවරණ යටපත් වෙච්ච සත්‍යයක් ඉන්නවනේ අය උපදින්නේ කොහෙද? මරණකොට නීවරණ යටපත් වෙච්ච සත්‍යයක් උපදින්නේ කොහේ කියලාද අපි අහලා තියෙන්නේ? ඈ? සුගතිය නෙමෙයි. සුගතියක් නෑ නීවරණ යටපත් වුණාම. බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ ඉපදින. දැන් ඔයගොල්ලන්ට බලන්න බ්‍රහ්ම ලෝකේ කවදාවත් අහලා කියද? දේවල් දොරවල්. උයන් වතු. ගැහැණු පිරිමි. ඇඳුම් පැළඳුම්. විශ්වවිද්‍යාල. පරේෂණ කරන තැන්. පාප්පු. කොහොමද ඔයගොල්ලෝ අහලා? ඇයි ඒව නැති වෙන්නේ? නීවරණ නැත්නම් ඕවන්නේ. තේරුණානේ? නීවරණ නැති සත්‍යයට ඕව වැඩක් නැහැ. එහෙනම් ඔයගොල්ලන්ට උමනා කරන මේ ලක්ෂණ ලෝකයක් ඕන වෙලා තින්නේ ඇයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇතුලේ නීවරණ තියෙනවා. දැන් නීවරණ තියාගෙන මේ ලක්ෂණ ලෝකයක් මෙහෙම ඉන්නේ අපිට ඒක එපා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේකත් ඉගෙන ගන්න. මේ මේ කියලා දෙන්නේ ඔයගොල්ලන්ට නීවරණ ටික ගලවලා විදි කරන්නත් බෑ ඔයගොල්ලන්ට හක් කරන්නත් බෑ. ඒක නෙමෙයි බුදුහාමුදුරු පෙන්වන්නේ. හැබැයි මගේ මේ ධර්මයේ තේරෙන්නේ මම මේ කියන විමුක්තිය තේරෙන්නේ මේ මිනිස්සය මොහොතකට හරි නීවරණ යටපත්චරොත් විතරයි. තේරුණානේ? එහෙනම් ඔයගොල්ලන්ගේ පියවි තත්ත්වයේදී ඔයගොල්ලන්ගේ සිහි කල්පනාව කියනකොට ඔයගොල්ලන්ගේ සිහි කල්පනාවේ ඉන්න වෙලාවේදී මොහොතක් හරි නීවරණ යටපත් කිරීමේ අත්දැකීම ලැබුවොත් ප්‍රඥා ශික්ෂාවට ඔයගොල්ලන්ගේ අතගහන්න පුළුවන්. තේරුණාද? අන්නයකටයි මේ සමාධි ශික්ෂාව දිනු කරන්නේ කියන්නේ. සමාධි ශික්ෂාව වෙන්නේ නම් දිනු වෙන්නේ නීවරණ යටපත් වීම. හැබැයි සිහි කල්පනාව කියන වෙලාවකදී ඔක වෙන්න ඕනේ එහෙම නැති වෙලාවදී හැමදාම ඔයගොල්ලන්ට නිවන් යටපත් වෙනවා. ඔයගොල්ලන්ගේ නිින්ද ගියාම නිවන් යටපත් වෙලා ඉවරයි. නමුත් වැඩක් නැහැ. ඇයි සිහි කල්පනාව නැහැ. තේරුණා නේද? තම නිවන් යටපත් වෙනවා අපේ ජීවිතවලදී. පැය 24 වතාවක් වෙනවා. නමුත් කලක් නැහැ. සිහි කල්පනාවෙන් නෙමෙයි උනේ. දැන් එහෙනම් මේ දවස් රටේදී මේ කරන වැඩමුළුවේ ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වියත්තේ අංක 1 මේ පියවි සිහිය තියෙන තැනකදී නීවරණයට පච්චරන මොහොතක් හරි ලබා ගැනීම. මොකටද ලබා ගන්න? ඔව් ප්‍රඥා ශික්ෂාවට යන්න. දැන් අපි සීල ශික්ෂාවේ වුණා දුරාව ඒ ඇති ඔය මේකම තව ඉස්සරහට ගියාම ප්‍රමාණවත් සමාධි ශික්ෂාව ආරම්භ කරාද මේකෙදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකක් හරි දී කල්පනාව තියෙන මොහොතකදී නීවරණ යටපත් කිරීමේ අත්දැකීම ලබා ගන්න. තේරුණා නේද? අන්නේ අත්දැකීමෙන් ලබාගෙන තමන් නීවරණ වලින් උත්තර දෙන්න ගියොත් ඒක වැඩක් නෑ. දැන් නීවරණ නම් ඒ උත්තරේ හැදුවොත් වැඩක් නෑ. දැන් එහෙනම් අපි අවසානයේදී ඒ තැනට ගියොත් මොකක්ද? හරි ප්‍රඥා ශික්ෂාව ඒගොල්ලන්ට වැඩෙනව නැත්නම් වැඩින්නේ. ඔයගොල්ලෝ හදාගත්ත ප්‍රඥාව බුදුහාමුදුරු පෙන්වන ප්‍රඥාවන් නේ වඩා. එහෙම නේද? ඔයගොල්ලෝ හදාගත්ත කියන්නේ නීවරණ වලින් හදලා දීප ප්‍රඥාවක් වඩා. නැත්නම් නීවරණ වලින් හදලා දීප ප්‍රමාදියක් වඩා. මේකට අහු වුණාම ඔයගොල්ලන්ට ධර්මා ඉස්සරහට යන්න බෑ. බුදුහාමුදුරු පෙන්වන ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් අද දවසට ඔච්චරයි පැහැදිලි කරන්නේ. එතකොට අද දවසේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. දැන් කාල වේලාව හරි. කොහොම නමුත් ඔයගොල්ලන්ට අද විශේෂයෙන් වැඩියෙන් කතා කරන්න සිදු වුණා. හේතුව තමයි මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. එහෙනම් පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ සතියේ දැන් මේ ලබන සෙනසුරාදා වෙනකම් පුළුවන් තරම් මේ ගැන අ ඔයගොල්ලෝ මහන්සි වෙන්න බලන්න. මහන්සි වෙන්න බලන්න ගෙවල් දොරවල් වල වැඩ කටයුතු අත්හැරලා නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ නීවරණ ආ දැන් මේ වැඩේ භාවනා කරන්න මේ සතියෙම මම අනිප්පට නොකර ඉන්න ඕනේ. ඒවා ඔයගොල්ලන්ගේ අදහස් නෙමෙයි බුදුහාමුදුරන්ගේ අදහස් නෙමෙයි ඔයගොල්ලන්ගේ මේ කියන නීවරණ වල අදහස්. තේරුණා නේද? එන්නේ එහෙම කරන්න බෑ මේ. ඔයගොල්ලන්ගේ දෛනික වැඩේ හැමම කරමින් හිත වේලාවක් මේකට යොදවන්න. පුළුවන් වේලාවක් යොදවන්න යොදවලා අර සතුමන කියන එක නම් ඔයගොල්ලන්ට නිකම් පාරේ ඇවිදින්න වෙනවා නම් බස් එකට ඇවිදින්න යන වෙලාවේ ඔයගොල්ලන්ට ධර්මයේ මතක තියෙනවනේ ගොඩක් කොහොම ගොඩක් ධර්මයට ලැබිය අයන ඔයගොල්ලෝ එහෙනම් සුණාත ධාරේත චරාට කියන ධර්මතා තුන දන්නවනේ යමක් ඇහුවා නම් ඒක මතක තිබුණා නම් හැසිරවන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට අනිත් ධර්ම මොකවත් හිතන්න එපා මම උදේ ඉඳලා කියා දුන්නා සක්මන වටින දෙයක්. ඒක ඇහුව නේද? ආ ඔක මතක තියාගන්න. ඇවිදින්නේ හැම වෙලෙදීම ඔක යොදවන්න මතක තියාගන්න. ඒතකොට කුණාක ධාරයේ චරාපය. තේරුණා නේද? දැන් ඒ ගැන කිසිවක් නැතුව ලබන සතිය ඔයගොල්ලෝ නිකන් මෙහෙට ආව කුණාක විතරයි. තේරුණා නේද? ලබන සතිය කුණාක. ඊට පස්සේ දැන් ඒක අහගෙන ඉඳලා කරාද මතක තිබුණා කියන්නකෝ මතක තිබිලා තුනවද 10 වේද විතරයි. ඔන්නේ ඇවිද්දා නම් නිකා. ඒක තරහ කරුන්නේ දැන් ඕන වෙලාවකදී මේක ප්‍රයෝජන ගන්න කියලානේ මම කිව්වේ. එන ඇවිදින හැම වෙලේම ඔයගොල්ලන්ට මතක් වුණොත් මේ දෙය තුනවද 10 වේද කරා. තේරුණානේද? ඒකෙන් මේ ධර්ම මාර්ගයේ ඔයගොල්ලෝ නොහිතන පරිදි දියුණු වේ. එතකොට මේ දවස් හතම නැත්නම් මේ සති හතම අපි මේ විදිහට මහන්සි ගන්න ඕනේ. තව අවශ්‍ය දේවල් ලබන සතිය අපි කතා කරමු. මේ අවස්ථාවේදී මේ සිදු කරගත්තා වූ සියලුම කුසල් ඉෂ්ඨගාමී දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව අසිරිය වඩා වර්ධනය කරගනීවා. අපිටත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා සාදුකාරයෙන් පින් අනුමෝදන් කරමු. ඒකම මේ අවස්ථාවේ අත්පත් කරගත්තා වූ සියලුම කුසල් තමන් නමින් ජම්මාන්තරගතව සිදුමු ඥාතීන් අනුමෝදා වේවා ඥාතීන්ගේ පරලෝක ජීවිතය වාසනාවන්ත කරගනිවා අවසානයේදී බලාපොරොත්තු වෙන බෝධි